පහුගිය දේශනාවේදී සාකච්ඡා කළේ මේ අවිද්‍යා කියන తত্ত্বය කාය සම්පත්‍යයත් එක්ක ඇලිලා කොහොමද මේ කාමච්ඡන්ද නීවරණයට බලපෑමක් ඇති කරන්නේ නැත්නම් කයට කොහොමද කය පිළිබඳව අවිද්‍යාවක් ඇති කරගන්නේ කියන කාරණාව. ඇලීම නිසා ලෝභයත් ගැටීම නිසා ද්වේෂයත් දෝමනසයත් ඇති වෙනවා. එhmenan දෝමනසය සඳහන් කරනවා මේ අවිජ්ජා කියන නීවරණයෙන් වෙන්වීම හේතු කරගෙන මේ කාය සම්පatti මුල් වූ ඒ අනුව හිත වැඩිම නවත්තනවා අවිජ්ජාවෙන් අයින් වුණාම ලෝභයට හිත වැඩෙන එක නැති වෙනවා කාය සම්පatti මූලක විරෝධය නැති කරනවා කාය සම්පatti මූලක විරෝධය එහෙනම් කයට මනාව ඇලීම මේ දෝමනස්ස කියන ධර්මතාවයෙන් ඉක්මවන්න පුළුවන්. කාය සංපatti පිළිබඳව තියෙන දැන් විරෝධයක්. මම කැමති නෑ මගේ අත තියෙන විදිහට. මම කැමති නෑ මගේ කටේ දත් පිහිටලා තියෙන හැටියට. මම කැමති නෑ මගේ ඇහැ පිහිටලා තියෙන හැටියට ඒක ටිකක් වපර විදිහට පිහිටලා. මම කැමති නෑ මගේ කට ටිකක් ඇදට වගේ පිහිටලා. මගේ නහය ඒ තරම් මතුවෙලා නෑ. මම කැමති නෑ. දැන් කාය සම්පatti පිළිබඳව මංගාව තියෙන්නේ විරෝධයක්. අහවලාට තරම් මගේගේ ශක්තිය නැහැ. මං ඒ පුද්ගලයා තරම් උස නැහැ. මං ඒගොල්ලෝ තරම් ලස්සන නැහැ. දැන් කාය සම්පත්තිය පිළිබඳව මට තියෙන්නේ විරෝධයක්. අන්නේ විරෝධයට මොකක්ද කියන්නේ? ඒ විරෝධයට තමයි අපි දෝමනස්ස කියලා කියන්නේ දැන් තමන්ගේ අංගපසංග පිළිබඳව තමන්ට තියෙන්නේ ද්වේෂයක්, අමනාපයක්. අන්න ඒ කාරණාව සඳහන් කරනවා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සම්. මේ දැඩි දේශය කියලා තියෙනවා. දැඩි ලෝභේනි දේශේනි කියන දෙකෙන්ම හික්මෙන්න පුළුවන් අවිජ්ජාව කියන දෝමනස්ස අවිජ්ජා දෝමනස්ස කියන දෙකෙන් අවබෝධයෙන් වෙන් වෙන්න පුළුවන් නම්. දෝමනස්යෙන් හික්මෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරනවා. තමන්ගේ රූපයට අකමැත්ත. තමගේ කායික පැවැත්මට කායික වර්ධනයට තියෙන අකමැත්ත. ඒක නැති කරගත්තා නම් නිකම්ම දෝමනසය කියන ධර්මතාවය අපෙන් ඈත් වෙලා යනවා. ඊළඟට සඳහන් කරනවා දෝමනස්ස සිත් ඇති වෙන්න පුළුවන් කියලා මොනෝ නිසාද? ශරීර ශක්තිය මදි කියලා හිතනොත් ඒත් දෝමනස සිත් ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊට අමතරව දෝමනස්යෙන් හිත මුදවනවා නම් මෙන්න මේ කාය සම්පත් වලට තියෙන විරෝධය නැති කරන්න කියලා දේශනා කරනවා. ගිලිහුණ යෞවනයේ පිළිබඳවත් දේශයක් ඇති වෙන්න පුළුවන්. මගේ තරුණකම මට තියාගෙන ඉන්න බෑ. නමුත් ඒක මගෙන් ගිලිලා යනකොට මට දේශයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් අනික් ශාරීරික හැම ඉන්ද්‍රියක් පිළිබඳවත් ඒ විදිහට දුම්නස ඇති වෙනවා දෝමනස්සය. මෙන්න මේ ආකාරයෙන් කය වැරසීම ගැන තමා තුළ විරෝධයක් ඇති වෙනවා. අන්න ඒ ඒකම තමා මේ දෝමනස්සය කියලා කියන්නේ. ඒක සඳහන් කරනවා පින්නතනේ කාය සම්පත්‍ති මූලකස්ස අනුරෝධකස්ස දෝමනස්ස විනයේන කාය විපත්ති මූලකස්ස විරෝධස්ස අවිජ්ජා විනයේන කායේ අබිරතියන් මොකද එහෙම සඳහන් කරන්නේ අවිද්‍යාව කියන දැඩි ඇල්මෙන් මිදුනාම කය පිළිබඳව දැඩි කැමැත්ත නැති කරගන්න පුළුවන් අවිද්‍යාවෙන් මිදුනහම කයට තියෙන ලෝභකම නැති කරගන්න පුළුවන් දැඩි ඇල්ම නැති කරගත්තාම කයට තියෙන කැමැත්ත නැති කරන්න පුළුවන් දෝමනස්සේ නැති කරගත්තාම කායානුපස්සනාව වඩා ගන්න පුළුවන් දෝමනස්සේ කාය පිළිබඳව ඇතිවෙන දේශේ නැති කරාම මේ කයේ යථා ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. දැන් මේ යථා ස්වභාවය දන්නේ නැති හින්දානේ දේශයක් ඇති වෙන්නේ. මේක තමයි කයේ හැටි. කෙනෙකුට දේශයක් ඇති වෙන්න පුළුවන්. අනික් අයට නම් දහඩිය දානවා අඩුයි. නමුත් මට දහඩිය දානවා වැඩි. එහෙමයි ඉන්නවා. සමහර අයට කැම පිළිගන්න අතර ගත්තාම නෑ වුණා වගේ දහඩිය වැක්කෙනවා. කොයිතරම් අපහසුතාවයකට පත් වෙනවද? පිරිසක් එක්ක සමාජයට ගිහිල්ලා ඒකට ඉඳගෙන කැම කන්න බැරි තැනට තරමට ඔහු අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඔහි ඉන්න තැනින් වාඩි වෙලා ඉන්න ආසනෙන් පවා දාඩිය වැක්කිරෙන පටන් ගන්නවා. ඉතින් එතකොට ඔහුට දැන් මේ කය පිළිබඳව දෙයමනස්සයක් ඇති වෙනවා. මේ අනිත් මිනිස්සුන්ට පුළුවන් මට බෑනේ සමාජයට ගිහිල්ලා මේ වැඩේ කරන්න. නමුත් ඒක තමයි ඔහුගේ ශාරීරිය තුළ තියෙන තේජෝ ධාතුව වැඩි. ඒ නිසා ඔහු ඒ தത്വයට ඒ தത്വයටපත් වෙනවා. නමුත් ඔහු මනාව කය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන හිටියනම් මේක තමයි මේ කයේ එක එක පුද්ගලයා තුළ තියෙන වෙනස්කම. එහෙම හිතලා තිබුණා නම් තේරුම් ගත්තා නම් ඔහුට ඒ පිළිබඳව දේව මනසක් ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි මෙතන සඳහන් කරන්නේ. අවිද්‍යාව කියන දැඩි ඇල්මෙන් මිදුනහම කය පිළිබඳව දැඩි කැමැත්ත නැති කරගන්න පුළුවන්. දෝමනස්සේ නැති කරගත්තාම කායානුපස්සනාව වඩා ගන්න පහසුයි. බොහෝ දෙනෙකුට දේශය ඇති වෙනවා විශේෂයෙන් කය පිළිබඳව භාවනා කරන අවස්ථාවට. ඇයි භාවනා කරනකොට දේශය ඇති වෙන්නේ? දැන් මනාව ටිකක් අධ්‍යයනය කරගෙන යනකොට තේරෙනවා මේ විනාඩි 15ක් භාවනා කරලා නම් මේ නිවන හොයන්න බැහැ කියලා. පැය භාගයක් භාවනා කරලා කියලා ඒක සම්පූර්ණ කරන්නත් බැහැ. එහෙනම් යටත් පිළිසෙන් දවසකට පැය 4ක් පැය හතරක්වත් යටත් පිරිසෙන් අඩුම වශයෙන් සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඔහුට යම් දියුණුවක් හොයාගෙන යන්න පුළුවන්. උදේ වරුවට පැය දෙකකුත්, හවස වරුවට පැය දෙකකුත් වත් යොදන්න පුළුවන් නම්. නමුත් දැන් මේකට හුරු නැති කෙනාට දේශයක් ඇති වෙනවා. පැය භාගයක් ඉඳගෙන ඉන්නේ කොහොමද එකම විදිහට? අන්න දේශයක් ඇති වෙන්නේ ඇති වෙන්න පටන් ගන්නවා පැය භාගයක් භාවනා කරන්න පැය භාගයක් භාවනා කරන්න බෑ. පැය භාගයක් බැන්නම් ඔහුට පැය දෙකක් කරන්න කොහොමවත් කොහොමවත් බැරුව යනවා. මොකද එහෙම ඉන්නකොට අතපය රිදෙනවා කියලා හැඟීමක් හැඟීමක් එන්නත් පුළුවන්. එහෙම ඉන්න බෑ කියලා හැඟීමක් ඇති වෙන්නත් පුළුවන්. දැන් මේ ඇති වෙන්නේ දෝමනස්සේ. පැය භාගයක් භාවනා කරන්න බෑ. අතපය රිදෙනවා. ඉඳගෙන ඉන්න බෑ. හිරි වැටෙනවා. දැන් මේ ඇති වෙන්නේ දෝමනස්සයක්. එහෙමනම් මෙතන සඳහන් කරනවා මෙන්න මේ දෝමනස්ස කියන தත්වයෙන් මිදෙනවා නම් ඇය ගණනක් වුණත් ඔහුට ඉන්න පුළුවන් කියලා. දැන් ඔහුට කිසිම දෝමනස්සයක් නැහැ. අතපය රිදෙනවා, කැක්කුම එනවා කියලා දෝමනස්සයක් ඇති වෙන්නේ නැත්නම් ඒ කාරණාව ගැන හිතන්නෙම නැතුව ඔහු ළඟ තියෙන භාවනා කරන මානසිකාරයක් පමණම නම් ඔහුට පෑ ගන්නක් නමුත් ඉන්න ඉන්න පුළුවන්. අපිට වාඩි වෙන්නත් කලින් අමාරුයි කියලා හිතෙන්නේ. ඒ කියන්නේ අපි ළඟ හරියට द्वේෂය තියෙනවා. දැන් තේරෙනවද द्वේෂය කොයිතරම් සියුම්ද කියලා? එහෙනම් කෙනෙක් අඬනවා නම් අඬනකොටත් द्वේෂය තියෙනවා. නිකම්ම අඬනවා එහෙම නෙමෙයි අඬන්නේ තරහ තියෙන හින්දා. අපිට පේන්නේ දුකට අඬනවා කියලා. එහෙනම් දුක ඇතුලේ द्वේෂය තියෙනවා. දුක නිසානේ හඬන්නේ. එහෙනම් දුක තුල द्वේෂය තියෙනවා. මේ ධර්මතාවයන් මොනතරම් සියුම්ද කොයිතරම් සියුම් විදිහට මේ දේවල් ඉවත් කරන්න ඉවත් කරන්න ඕනද මේ බලාපොරොත්තු වෙන මාර්ගයට එන්න නම් කියන කාරණාව අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මොකක්ද මේ කරන්න හදන කාර්යය. ඒ කරන්න හදන කාර්යය තමයි භාවනාව වඩන්න සූදානම් වෙන එක. ඒ ගැන හිතේ අකමැත්තක් නැති නිසා ශරීර වේදනාවට Tamanට බාධාවක් කරන්න බෑ. භාවනාව කියන කාරණාව පිළිබඳව මගේ හිතේ කිසිම අකමැත්තක් නැත්තම් ශරීර වේදනාවට කිසිසේත්ම මට බාධාවක් කරන්න බාධාවක් කරන්න පුළුවන් කමක් නැහැ. එනතන අපි මෙහෙම කල්පනා කළොත් අපිට නිନ୍ଦ අත්‍යවශ්‍යම නම් අනිත් කිසිම කාරණාවක් අපිට වටින්නේ වටින්නේ නැහැ. මට හෙට විභාගයක් තියෙනවා. නැත්තම් ලබන මාසේ විභාගයක් තියෙනවා. මං ඒ හින්දා මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ. ඒ පාඩම් කරන්න ඕනේ කියන කාරණාව ඇත්ත. නමුත් මට නිින්ද ඕනෙමයි. නිින්ද ඕනෙම නිසා මම පාඩම් කරන එක හෙට පාන්දර නැගිටලා කරනවා කියලා හරි කල් දාලා මම නිදා ගන්නවා. එහෙනම් මට නිින්ද ඕනෙමයි. එහෙනම් මට භාවනාව කියන ධර්මතාවය ඕනම නම් මේ කායික වේදනාවල් මට බාධා කරන්න එන්නේ නැහැ. මොකද මේ වේදනාව මට බාධා කරන්න ආවට වැඩක් නැහැ වේදනාවට. මේ මිනිස්යාට මම බාධා කෙරුවට හරියන්නේ නැහැ. මොහුගේ හිත තදයි. මොහු මට වඩා ඇලිලා තියෙන ඒකාන්ත වශයෙන් භාවනාවට. එහෙනම් මේ ඉන්ද්‍රියන්ට මට කුමකවත් කරන්න කරන්න බැරුව යනවා. හිත ශක්තිමත් වෙලා තිබුණු පුද්ගලයා. ඊළඟට සඳහන් කරනවා මේ අවිජ්ජා කියන ධර්මතාවය Taman තුල හික්මෙව්වාම පින්නතුනි කයෙහි පේන්නේ නැති සුභ වූ සැප ස්වභාවයක් තියෙනවා කියලා. ඇත්තටම කම කයේ ස්වභාවය මොකද්ද? අසුභයි. කයේ ස්වභාවය සැබවින්ම අසුභයි. නමුත් මෙන්න මේ කය පිළිබඳව තියෙන අවිද්‍යාව නැති කරාම මේ කයේ යම් සුභ වූ ස්වභාවයක් නැතුවම නැතුවම නොවේයි. අන්න ඒ කය පිළිබඳව තියෙන දැඩි ලෝභය නැති කරාම කයේ තියෙන සුභ සහගත ස්වභාවය Tamanට පේන්න පටන් ගන්නවා. නමුත් දැනට අපිට සුභ බව පේන්නේ පේන්නේ නැහැ. සැබෑ ස්වභාවයම අසුභයි කියන කාරණාව. හැබැයි මෙතන අර ලස්සනට පැහැදිලි කරපු තැනක් තියෙනවා. ඒ කායික අසුභය බලන්න කියන තැන. කායानुපස්සනාව කියලා අපි බලන්නේ ඒකනේ. අපි වෙනතුන් අහලා තියෙනවා මේ ශාසනයේ හිටිය රහතන් වහන්සේ නමක් වංගීස කියලා. රහතන් වහන්සේ. රහත් වෙන්න කලින් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක මාර්ගයේ වඩිනවා. වඩිනකොට ඉස්සරහට එනවා තරුණ කාන්තාවක්. හරි ලස්සනයි. ආනන්ද ස්වාමීන් වහන්සේ නම් බිම් බලාගෙන එහෙම්මම වැඩියා. දැන් මේ තරුණ ස්වාමීන් වහන්සේලා දෙන්න. වංගීස ස්වාමීන් වහන්සේ අර කාන්තාව දිහා එකපාරක් දෙකක් බැලුවා. එකපාරක් නම් දැක්කා දෙපාරක් බැලුවා කියලා කියන්නේ ඒ රූපයට ඇලුනා කියන එකයි. දැන් මේ ඇලීම නිසා උන්වහන්සේ නතර වෙලා අර කාන්තාව දැන් පහ කරලා යනවා. නතර වෙලත් ඇය දිහා බැලුවා. ඒ කියන්නේ හොඳටම හොඳටම ඇලිලා. එහෙම ඇය දිහා බලලා ආපහු බලනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ සෑහෙන දුර දුර වැඩලා. නමුත් දැන් මෙයාගේ හිත අර කාන්තාව ගැන හොඳටම ඇලිලානේ. දැන් ඇලුලා කියන්නේ මොකද්ද මේ රාගසිත? දැන් මේ රාගය උන්වහන්සේව පෙළනවා. ඇය පිළිබඳව තියෙන ලෝභ හැඟීම. හැබැයි සිහි තියෙනවා. මම ඒක එහෙම ග්‍රහණය කරගෙන ලේසියෙන් බෑ. එහෙම වුණොත් මගේ සංසාර විමුක්තිය අතරමඟ කඩක් අපල් වෙනවා. මොකද්ද මම දැන් කරන්නේ? දැන් රාගයෙන් පිච්චෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ඉක්මනට වැඩියා. වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයි ඇති. ඉන්නත් ආනන්දයන් වහන්සේ මම මේ කාමය රාගය නැමැති ධර්මතාවයෙන් පිච්චෙනවා. කාම රාගේන ඩයිහාමි. චිත්තං මේ පරිඩයි ඇති. මගේ හිත හාත්පසින් පිච්චෙනවා. චිත්තං මේ පරිඩයි ඇති. සාදු නිබ්බාපනං බ්‍රූහි පිළිතනේ බ්‍රූහි කියලා කියන්නේ අපි මේ බ්‍රූහි කියන වචනේට ඉස්සරහට එනවා යථා ස්වභාවය භූත ස්වභාවය කියලා කියන්නේ මං යථා ස්වභාවය මේ රාගයට ඇලිලා මං පිච්චෙනවා. සාදු නිබ්බාපණං රෝහි. නමුත් මම දැන් පිච්චෙනවා මං යථා ස්වභාවයට ගේන්නේ. පිච්චෙන්නේ නැති තැනට මාව ගේන්නේ. අනුකම්පාය ගෝතම ගෞතම පුත්‍රය මට අනුකම්පා කරලා මම පෙර තත්ත්වයට අරන් යන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ වංගීෂ ස්වාමීන් වහන්සේට කියන්නේ? උන්වහන්සේ කියනවා ඔබ ඒ ස්ත්‍රී සංඥාව සුබ කියලා සුබ හැටියට ගත්තා. ඇය ලස්සනයි කියලා ඔබ ගත්තා. ඒ නිසා ඔබ ඇයට බැඳුනා. එහෙනම් ඇගේ කයේ ඔබ දැක්ක සුබ මාත්‍රයෙන් ඔබ බලන්න ඇගේ කයේ යථා ස්වභාවය මොකක්ද කියලා. එතන තියෙන්නේ සුබ වූ කිසි දෙයක් ඒ කයේ කයේ නැහැ. අන්න අර සුභ සංඥාව නැති කරලා යථා ස්වභාවය බලන්න තීරණය කරපු මොහොතේම ඔය දෙවෙන ගින්නෙන් ඔබ මිදෙනවා නියතයි. මංගීස ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරගත් ආනන්ද ස්වාමීන් වහන්සේ. එදා කල්යාණ මිත්‍රයෙක් හැටියට ආනන්දයන් වහන්සේ වංගීසයන් වහන්සේ මේ රාගසිතෙන් මුදවාගත්ත නිසා උන්වහන්සේ අද ලෝක ධාතුවේ කොහෙවත්ම නැහැ. වංගීස මහරහතන් වහන්සේ හැටියට සංසාරේ ඉවර කරගත්තා. කල්යාණ මිත්‍රේ පිහිට වෙච්ච නිසා එහෙනම් මෙතන සඳහන් කරනවා මේ කයේ කයේ යථා ස්වභාවයක් තියෙනවා කයේ සැබෑ ස්වභාවයම පිළිකුල් සහගතයි නමුත් ඒක ඒ විදිහටම බලන්න පුළුවන් නම් මේ කයේ යම් යම් සුබ සහගත දේවලුත් තියෙනවා අන්න ඒ කයේ සුබ දේ පේන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා අන්න ඒකට කියන්නේ භූත ස්වභාවයක් කියලා ඒ කියන්නේ ඇත්ත ඇති හැටියටම පවතින එක තමයි යථා භූත කියලා කියන්නේ. ඇත්ත ඇති හැටියටම පවතිනවා. යථා භූත. එහෙමනම් දැන් අපි අපි මේ ඇත්ත ඇති හැටියටම පවත්නවා එහෙම නෙමෙයි. අපේ යථාර්ථයද දැන් මේ ඇඟේ පේන්නේ. නෑ අපි යථාර්ථයට නම් පේන්න දෙන්නේ නෑ කොහොමවත්. යථාර්ථය කොහොමද? දවස් දෙකක් විතර ඇස් දෙක හේදුවේ නැත්තම් නිකන් අර ගහකින් මැලියම් වැක්කිරෙනා වගේ වැක්කිරලා තියෙයි. කට දෙපැත්තෙන් එහාට මෙහාට පෙරිලා සුදු පාට මිදිලා තියෙයි. ශරීරයේ දාඩි වැක්කිරලා වැක්කිරලා ඇදගෙන හිටපෙව්වා කිලිටු වෙලා දුගඳමම ඉන්න පටන් ගන්නවා. ඒ විදිහටම අපි අද පිරිසිදු වෙන විදිහට මල මූත්‍රා වෙනම අස් කරලා පිරිසිදු කරන්නේ නැතුව පිට වෙන්න එනකොට ඒ ඉන්න විදිහටම පිට කරගෙන හිටියොත් අපේ තත්ත්වය කොහොමද කියලා කල්පනා කරලා බලමු. නමුත් ඒක නේද කයේ යථා ස්වභාවය. නමුත් මේ යථා ස්වභාවයත් අරගෙන මේ සමාජයට එන්න බැරි නිසා අපි හොදලා පිරිසිදු කරලා පවිත්‍ර කරලා තියෙනවා. යථා ස්වභාවයේ හැම වෙලාවෙම ඉලිප්පෙන්න පටන් ගන්නවා. ඉලිප්පෙන ඉලිප්පෙන වෙලාවට අපි ඒක පිරිසිදු කරලා මේ වෙන ස්වභාවයක් තමයි පෙන්වලා තියෙන්නේ. යථා ස්වභාවය හරි හරි අමාරුයි. අනේ එහෙනම් මේ කයේ ඇත්ත යථා ස්වභාවය තමයි මේ අසුභ ස්වභාවය. කය යථා ස්වභාවය අසුභයි. එහෙමනම් ඒක දුකයි. යම් තැනක අසුභයක් තියෙනවා නම් එතන තියෙන්නේ දුකක් කියලා සඳහන් කරනවා. අභූතය කියලා කියන්නේ නැති ස්වභාවයක්. එහෙමනම් දැන් අපි මේ පවත්න්නේ මොකද්ද? භූත ස්වභාවය නෙමේ අභූත ස්වභාවයයි. මේ කයේ නැති ස්වභාවයක් තමයි දැන් මේ පෙන්වලා තියෙන්නේ. අභූතයක්. භූත කියලා කියන්නේ තියෙන ස්වභාවය. දැන් අපි පෙන්නගෙන ඉන්නේ අභූතයක්. ඒ හින්දා හැමෝම අභූතය පෙන්නන නිසා අපිට ඇත්ත පේන්නේ නැතුව ගිහිල්ලාද කොහෙද එකක් වෙලා තියෙනවා. හැමෝම යථා ස්වභාවයෙන් භූත ස්වභාවයෙන් හිටියනම් අපි ඒ කාටවත් ප්‍රිය කරයිද? නෑ මේ රූපය හොඳයි මම මේක හොදලා පිරිසිදු කරලා ගන්නවා කියන තැනකට නම් යන්නේ නෑ කවුරුවත්. මේ අභූතයක් තියෙන නිසා තමයි මේ ඇලීමක් සහ බැඳීමක් බැඳීමක් පට බැඳිලා තියෙනවා. සැපයි හොඳයි සබයි කියන ස්වභා සුභයි කියන ස්වභාවය මෙන්න මේ ඇලීම කියන එකෙන් හික්මුණාම තමන් රැවටෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. සැපයි හොඳයි සුභයි කියලා අරගෙන තියෙන අභූත ස්වභාවයේ නිසා තමයි අපි රැවටලා තියෙන්නේ. එහෙම නැති වුණා නම් රැවටෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කොහොමද ඒක දෝමනස්යෙන් හික්මුණහම අසුභ ස්වභාවය ඉවත් කරගන්න හිතෙන්නේම නැහැ කියලා සඳහන් කරනවා. දෝමනස්යෙන් හික්මුණහම. ඒ කියන්නේ දේශ සහගත ස්වභාවය ඇති කරගන්නේ නැත්තම් අසුභ ස්වභාවය ඉවත් කරන්න හිතෙන්නේ නැහැ. මේ ශරීරයේ තියෙන අසුභ ස්වභාවය වැයින් කරලා තියෙන දෝමනස්යෙන් දේශ සහගත සිතින්නේ පිරිසිදු කරන්නේ. කැමැත්තෙන් පිරිසිදු කරනවා නෙමෙයි. නාන්න බෑ දැන්. සීතලයි. නමුත් නැවේ නැත්තම් නිින්ද යන්නේ නැහැ. මේ ඇඟ ඇල්ලෙනවා. ඉන්න බෑ. කැමති නෑ නාන්න සීතලයි. නමුත් කරන්න දෙයක් නෑ නාන්න වෙනවා. එහෙනම් දෝමනස්යක් තියෙනවා හිතේ. අන්න ඒ අසුබ ස්වභාවය ඉවත් කරන්න හිතෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා දෝමනස්යෙන් නික්මුණහම දේශයක් නැත්තම් ඔහු අසුබ ස්වභාවයෙන් එහෙමම දකිනවා. මෙන්න මේ කාරණාව පුණ්‍යතිනේ පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ මෛත්‍රිය කියන කාරණාව ළඟ. අපි කියමු කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා. මෛත්‍රී භාවනාව කරනවා නම් දේශයේ හිතේ තියෙන්න පුළුවන්ද? මෛත්‍රී කරන කෙනෙක් ගාව හිතේ දේශයක් නැහැ. දැන් මේ ශාලාවේ වාඩි වෙලා ඉන්න සියලුම දෙනා හොඳට යම් ප්‍රමාණයකට මෛත්‍රිය ප්‍රගුණ කරපු අය නම් මේ පිරිස අතරින් ඉස්සරහට ඇදීගෙන යනවා ගැරන්ඩියේ. ඕගොල්ලෝ පිළිකුල් කරයිද? මෛත්‍රිය හොඳට වැඩිලා නම් ඒ ගැරන්ඩිය දෙකලා පිළිකුල් කරන්නේ නැහැ. තමන්ගේ පාදයේ උඩින් ගියත් පිළිකුල් කරන්නේ නැහැ. නිදාගෙන ඉඳින් ඇඟ උඩින් ගියත් පිළිකුල් කරන්නේ පිළිකුල් කරන්නේ නැහැ. පිළිකුල් කරනවා කියලා කියන්නේ මොකද්ද? පිළිකුල් කරනවා කියලා කියන්නේ දෝමනස්සයක්, ද්වේෂයක්. ඒකෙන්ම තේරුම් ගන්න ඕන ඔහුගේ මෛත්‍රිය තව මේ තරම් වැඩිලා වැඩිලා නැහැ. පණුවෙක් ඉන්නවා කෑම එකේ. පිළිකුලක් ඇති වෙනවා. ද්වේෂ ස්වභාවයක්. කූඩල්ලෙක් එල්ලිලා ඉන්නවා කකුලේ. පිළිකුලක් ඇති වෙනවා. ද්වේෂ ස්වභාවයක්. මෛත්‍රියක් තියෙන බවක් පේන්නේ පේන්නේ නැහැ. දේශ ස්වභාවයක් එතන තියෙන්නේ. එහෙමනම් මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න පුළුවන් වෙයි මේ සාත්තු සේවක සේවිකාවන්ට. ඒගොල්ලෝ හැම වෙලාවෙම ලෙඩුන්ගේ මල මුත්‍රා අත ගන්න වෙනවා. මෙන්න මේ අනුන්ගේ අපද්‍රව්‍ය දැකලා ද්වේෂයක් ඇති වෙනවා නම් ඒ කිසි කෙනෙක් ගාව මෛත්‍රියක් නැහැ. අනුන්ගේ අපද්‍රව්‍ය දැකලා මේක තමයි මේ කයේ යථා ස්වභාවය. අපි කාලයක් කාලයක් මුත්‍රා කරන්න ඕන වෙලා තිබුණට නමුත් අවශ්‍ය වෙලාව වෙනකන් නැගිටින්න බැරි නම් මුත්‍රා කරන්න යන්නේ නැහැ. මෙතනත් ඇති එහෙම අය. දැන් මේ අවශ්‍යතාවය තියෙන අය. නමුත් මේ පිරිස මැද්දෙන් නැගිටලා එළියට යන්න තියෙන මැලිකම නිසා ඒ අවශ්‍යතාවයේ හඟවගෙන අපි ඉන්නවා අපිට ඒක පාලනය කරගෙන ඉන්න පුළුවන්. වැසිකිළියට යන්න අවශ්‍යතාවයක් තිබුණත් අපි සමහරලාට පැය ගාණක් දවස් ගාණක් ඒක පාලනය කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒක පාලනය කරගෙන තද කරලා වහගන්න පුළුවන් දොරටු දෙකක් දෙපැත්තේ තියෙන හින්දා. හැබැයි අපි හැමෝම මතක තියාගන්න ඕනේ හැමදාම මේ දොරවල් දෙක තද කරලා තියාගන්න තියාගන්න බෑ. අපේ ගෙදර දොරේ යතුරු ගේ හදන කාලෙම දාපු යතුර නම් දැන් යතුර කරකවනකොට දොර වැහෙන්නේ නැහැ. යතුර නිකන් කරකිනවා දොර වැහෙන්නේ අර යතුරේ තිබිච්ච එහාට මෙහාට තියෙන කට්ට කැලි ටික ගෙවිලා. දැන් වැහෙන කැලල තල්ලු වෙන්නේ නැහැ. යතුර ගෙවිලා කියලා අපි කියනවා. දැන් මේ තද කරගෙන හිටපු ඉන්ද්‍රියන් එහෙනම් අපිත් පරණ වෙන්න පරණ වෙන්න ඒ ඉන්ද්‍රියන් වලට ශක්තිය නැතුව යනවා. ඒ නිසා නේද වයසට ගියාට පස්සේ මුත්‍රා ගලාගෙන එනවා. දන්නේම නැහැ පිට වෙලත් පිට වෙලත් යනවා. මල පහ කරන්න එකතු වෙනවා. නමුත් එදා වාගේ හැඳෙන්නේ නැහැ දන්නේම නැතුව පිට වෙලා යනවා. මේක තමයි කයේ යථා ස්වභාවය. අන්න අර මෛත්‍රිය දිනු කරපු පුද්ගලයා මනාව දන්නවා මේක තමයි ස්වභාවය. අද මෙයාගේ මෙහෙම දන්නේම නැතුව පිට වෙලා මමත් මේ වයසට එනකන් ජීවත් වුණොත් දන්නේම නැතුව මගෙත් පිට වෙලා යනවාමයි. ඒ නිසා පුදුම අනුකම්පාවෙන් සහ මෛත්‍රියෙන් ඔහු ඒ සේවා කටයුත්ත කරනවා. එහෙනම් ඔහුට මෛත්‍රිය පිළිටවන්න පුළුවන් කියලා සඳහන් කළේ ඒකයි ඒ සාත්‍ය සේවකයන්ට. එහෙනම් අපිටත් මෛත්‍රිය තියෙනවා නම් කිසිම පිළිකුල් සහගත දෙයකට පිළිකුල් ස්වභාවයක් අපි හිතන්නේ හිතන්නේ නැහැ. හිතන්නේ නැත්තේ මෛත්‍රී සහගත හිත තියෙන නිසා ඒක හිතන්නේ නැත්තේ. අන්න ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. පින්නතන මේ සාමාන්‍ය කය රෝගයන්ට මුල් වෙන බව දන්නවා. අපි හොඳටම දන්නවා මේ කය කියලා කියන්නේ රෝග ආකරයක්. රෝග නිද්දම් පබංගුරක්. රෝගය නැමැති කුරුල්ලා විසින් හදාපු කූඩුව මේක. කුරුල්ලා හදාපු කූඩුව නම් එයා කූඩුවේ හැදුවේ ඇතුළට වෙලා ඉන්නයි. 890ක් ව්‍යාධි 990ක් රෝග මේක ඇතුළේ පිරීලා පිරීලා තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් කය රෝගයන්ට මුල් වෙන බව අපි දන්නවා. එහෙත් ඒක අමතක කරලා ඉන්න අපි හරි කැමතියි. මන් ලෙඩ වෙනවා කියලා ඉන්න මම ලෙඩෙක් වෙනවා කියන කාරණාව අමතක කරන්න හරි කැමතියි. මට ලෙඩක් තියෙනවා ලෙඩේ අමතක කරලා ඉන්න මම හරි කැමතියි. මගෙත් එක එකට ඉගෙන ගත්ත මගෙත් එක එක පන්තියේ හිටපු මගෙත් එක එකට කාලා බීලා රස්සාව කරලා හිටපු කෙනා අද ලෙඩ වෙලා ජීවිත කාලෙටම නැගිටින්න බෑ. මම යනවා ඔහු බලලා එන්න. නමුත් මම ගිහිල්ලා ඔහු බලලා කතා කරලා ඔහු ළඟට වෙලා මං දුක් වෙනවා අනේ වෙච්ච දේ. නමුත් එහෙම දුක් වෙවි ඉඳලා මම එනවා. මට හිතෙනවද මිත්‍රයා අද ඔබ ඔයින් අතර වෙලා ඉන්නවා. මට හෙට හැදෙන අසනීපය ඔయిత වඩා දරුණු වෙන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ අපිට හිතෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ මලගෙදර ගියපු දවසට අපිට හිතෙන්නේ නැත්තේ මමත් මැරෙනවා කියලා. අපි මැරිච්ච මිනිහ දිහා බලලා එනවා මිසක් අනේ මමත් මෙතෙන්ට යනවා කියලා මේක දිහා බලාගෙන කල්පනා කරනයි කීයෙන් කී දෙනාද ඉන්නව ඇත්තේ. අපි නිකන් අර චාරිත්‍රයට ගියා ඉබිල බැලලා ඉබිල බැලලා එනවා. එහෙමනම් සඳහන් කරනවා තමන් ලෙඩ වෙන බව දන්නවා මේ කයේ ස්වභාවය ලෙඩ වෙන එකමයි. නමුත් ඒක අමතක කරලා අමතක කරලා අපි ජීවත් වෙනවා. ලෙඩ වෙලා ඉන්න මිනිස්සෙකුට සනීප වුණාට පස්සේ සනීප වුණාට පස්සේ එයාටම අමතකයි මම ලෙඩ වුණා කියලා. මම ලෙඩ වුණේ අපි කියමු මගේ වැරද්දක් හින්දා. එක දුම්පානය කරලා වැඩිපුර. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වැඩිපුර. වෛද්‍යවරයා උපදෙස් දෙනවා. හැබැයි අය දුම් බීවොත් අය නම් ආරක්ෂා කරන්න බෑ. අයමත් පැම් බීවොත් අය රකින්න බෑ. අය අපිට කියන්න එපා. මේ මිනිස්සේ ඇවිල්ලා මාසයක් දෙකක් ඉඳලා ආයෙ ටික ටික පටන් ගන්න නැද්ද? පටන් ගන්නවා. ගෙදර අයට හොරෙන් ගෙදරයිට හොරෙන් දුම් ගැටියක් බොන්න පටන් ගන්නවා. ගෙදරයිට හොරෙන් උත්සවයකට ගිහිලා චුට්ටක් අරකු ටිකක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. නමුත් ඔහුට එදා විඳපු දුක අමතක වෙලා. එහෙනම් Taman ලෙඩ වෙනවා කියන කාරණාව පවා Tamanටම අමතක වෙනවා. මිනිසෙකුට අසනීප වුණහම ලෙඩක් තිබුණා කියලා අසනීප හොඳ වුණාම ලෙඩක් තිබුණා කියලා සමහරලාට මතක් වෙන්නේවත් නැහැ කියන කාරණාව සිහිපත් කරනවා. ලෙඩ වෙනවා කියලා කල්පනා කරන්නේත් නැහැ. මං ආයෙත් ලෙඩ වෙයි කියලා කල්පනා කරන්නේ නැති වෙනවා සමහර ලාවට. ලෙඩක් තිබුණ බව අමතක කරලා තමන් කැමති නැහැ මෙන්න මේ යථා ස්වභාවයට. මේ කයේ යථා ස්වභාවය මොකද්ද? ලෙඩ වෙන එක. කයේ ඇත්ත ලෙඩ වෙන එක. නමුත් මම ඒ යථා ස්වභාවයට භූත ස්වභාවයට කැමති කැමති නෑ. මං කැමති ලෙඩ වෙන්නේ නෑ කියලා හිතාගෙන ජීවත් වෙන්න අභූතයක්. එහෙනම් මං කැමති මේ වෙන කෙනෙක් ගැන හිතාගෙන ජීවත් වෙන්නයි මං කැමති. මං ගැන හිතාගෙන ජීවත් වෙන්න නෙවෙයි. ඒක සඳහන් කරනවා අවිජ්ජා දෝමනස්ස කියන ධර්මතා දෙකෙන් මිදුනහම මෙන්න මේ ශක්තිය ලැබෙනවා කියලා. මොන ශක්තියද? මගේ කය නිරන්තරයෙන් රෝග පීඩාදීන්ට ගොදුරු වෙන රෝග ආකාරයක් ඕනෑම වෙලාවක ඕනෑම ලෙඩකට භාජනය වෙන්න පුළුවන් කියලා තීරණය කිරීමේ ශක්තිය ඔහුට ලැබෙනවා මේ අවිද්‍යා දෝමනස්ස කියන ධර්මතාව දෙකෙන් මිදුණට පස්සේ කියන කාරණාව මෙතන සඳහන් කරනවා. තමන්ට මේ ජීවිතයේ ඇත්ත ඇති හැටියටම දකින්න පුළුවන් වෙනවා කියලා සඳහන් කරනවා අවිජ්ජා දෝමනස දෙකෙන් මිදෙනවා. එතකොට මුලින් සඳහන් කළා අවිජ්ජා දෝමනස දෙකෙන් මිදෙන්න උත්සාහ කරනවා කියලා කියන්නේ කාමච්ඡන්ද සහ ව්‍යාපාද කියන නීවරණ දෙකෙනුත් අපි ඈත් වෙනවා කියන කාරණාව. අන්න ඒ නිසා මේ භාවනාව වඩන කෙනා භාවනා කටයුතු වලට බොහෝම භාවනාව වඩන කෙනාට මේ අවිජ්ජා දෝමනස්යෙන් ඉවත් වෙන එක භාවනා කටයුතු කර ගැනීම සඳහා බොහෝම බොහෝම පහසුවක් පහසුවක් වෙනවා මේ අවිජ්ජාව සහ දෝමනස්සය කියන නීවරණ දෙක අයින් කරගන්න එක. එහෙනම් පංච නීවරණ වලින් ඉවත් වෙනවා කියන එක මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න මොනතරම් පහසුවක් මොනතරම් පහසුවක් සපයනවද? ඒ නිසා තමයි අපි හැමතැනම මුලින්ම නීවරණ ප්‍රහාණය වේවා කියන තැනට එන්නේ. ධර්ම ශ්‍රවණය කරනකොට දේශනා කළේ නීවරණ ධර්මයන් ප්‍රහාණය වේවා ඒ තුළින් බොද්ධංග ධර්ම වැඩිවා. ඒ කියන්නේ බොද්ධංග වැඩෙන්න නම් නීවරණ ප්‍රහාණය වෙන්න ප්‍රහාණය වෙන්න ඕනේ කියන කාරණාව. පිනදෙන භාවනා කරන්න බලාපොරොත්තු වෙන කෙනාට ඒ සඳහා සුදුසු මනසක් මේ අවිජ්ජා දෝමනස කියන ධර්මතාවයන් තමන් තුළින් ප්‍රහාණය කළාම ලැබෙනවා. භාවනා කරන සුසු මනසක් ලැබෙනවා. ඒ කියන්නේ නීවරණ දෙකක් නෙමෙයි නීවරණ පහම ටිකෙන් ටික ප්‍රහාණය කරන්න ඕනේ. ඒ නීවරණ පහම ක්‍රමානුකූලව ප්‍රහාණය වෙන්න ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා අවිජ්ජා දෝමනස දෙක මුලින්ම අයින් කරන්න වෑයම් කරනකොට. මෙන්න මේ නීවරණ ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු වෙනම සූත්‍රයක් තියෙනවා. නීවරණ ධර්මයන් ගැන. ඒ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ ආහාර සූත්‍රය කියලා. ආහාර සූත්‍රය. අපි මේ දේශනා මාලාවේ අවසාන හරියට යනකොට නීවරණ ප්‍රහේණය කිරීම සහ බෝධ්‍යංග ධර්ම පිළිබඳව සාකච්ඡාවක් මම හිතන්නේ මේ දේශනා මාලාවට සමගාමීව ඉදිරියට කෙරෙනවා. අපේ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ මේ ආහාර සූත්‍රයෙන් නීවරණ ප්‍රහාණය සහ බොජ්ජංග වර්ධනය වීම කියන දෙකම සාකච්ඡා කරනවා. අපි ආහාර සූත්‍රයෙන් කොහොමද නීවරණ ප්‍රහාණය කරන්නේ? කොහොමද නීවරණ හඳුනාගන්නේ කියන කාරණාව ඉස්සරහට සාකච්ඡා කරන්න බලමු. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා අනුරෝධ නිරෝධ කියන ධර්මතාවයන්ගෙන් මිදුනහම ඒ පුජ්‍යලයාට අරති රති රහෝ කියන தത്വයට පත් වෙන්න පුළුවන් කියලා. අනුරෝධය කියලා තියෙන්නේ තියෙන දේවලට ඇලෙන ඇලෙමින්ම ඉදිරියට යනවා. අනුරෝධය කියලා කියන්නේ ඇලෙමින්ම ඉදිරියට ගමන් කරනවා. ඒක හැමදාම ඒ විදිහටම පවත්වා ගන්න හිතාගෙන කටයුතු කරනවා. මගේ මුහුණ හැමදාම මේ විදිහටම තියාගන්න ඕනේ කියන හැඟීමෙන් කටයුතු කරගෙන යනවා කියන්නේ ඇලෙමින්ම ඉස්සරහට යනවා. මේ ස්වභාවය ඇලෙමින්ම ඉස්සරහට යනවාට කියනවා අනුරෝධ කියලා. එහෙනම් මෙතන සඳහන් කරනවා අනුරෝධ විරෝධ කියන ධර්මතාවයන්ගෙන් මිදුනහම ඒ පුද්ගලයාට අරති රති රහෝ කියන தത്വයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරති නම් අදි කුසල ධර්මයන්හි නොඇලීම. අරතිය. අදි කුසල ධර්මයන්හි නොඇලීම. ඒ කියන්නේ යා කුසල කරන්නේ නැති කෙනෙක්ද? කරනවා. අදි කුසල ධර්මයන්හි යෙදෙන්නේ නැහැ. අරතිය තියෙන පුද්ගලයා. ඒකයි සඳහන් කරන්නේ. අධි කුසල ධර්මයන් හිනවැදීම. දැනට කරන කුසල් වලට අමතරව ගැඹුරු වූ මහත් වූ කුසල් දහම් කරන්න තියෙන කම්මැලිකම ආදී ධර්මතාවයන් මේ නමින් හඳුන්වනවා. අරති නමින් හඳුන්වනවා. අධි කුසල ධර්මයන්හි ඇලෙන්න තියෙන අකමැත්තක් දැනට කරන කුසල ධර්මයන්හි ඒ විදිහටම කුසල ධර්මයන් කරන්න පවත්වන තියෙන කම්මැලිකම දැනට කරන කුසල ධර්මයක් කරගෙන යනවා ඊට වඩා උසස් කුසල් කරන්න තියෙන කම්මැලිකම. මොකද ඒකට උදාහරණයක් අපි. දැන් අපි හොඳට සිල් ගන්නවා. මම ජීවිතේ පොරොන්දු වෙලා ඉන්නේ දැන් දිවි හිමියෙන් පන්සල් රකින්නවා කියලා. දැන් අපි එහෙම කෙනෙක් තීරණය කරයි. මම කවදාවත් මේ සිල්පද පහ කඩන්නේ නැහැ. දැන් මම කරගෙන යන සීලයක් කුසලයක් මේක. හැබැයි භාවනා කරන්නේ නැහැ. භාවනා කරන්න මට බෑ. වාඩි වෙලා ඉන්න බෑ. අතපය එක කියනවා. අනික පය ගණන් මට ඉන්න බෑ. එහෙමනම් දැන් සිල් ආරක්ෂා කළාට වඩා උසස් කුසලයක් මේ භාවනාමය කුසලයේ කියලා කියන්නේ. අන්න ඒකයි මෙතන සඳහන් කරන්නේ අධි කුසල ධර්මයන්ගේ නොඇලීම. සිල් රකින්නට වඩා අධි කුසලයක් භාවනා කිරීම. නමුත් අරති කියලා කීවා අන්නේ අධි කුසල ධර්මයන්ගේ ඇලෙන්නේ නැති ස්වභාවය. සිල් ගන්නවා භාවනා කරන්නේ දන් දෙනවා සිල් රකින්නේ නැහැ. ඒක අමාරුයි. එහෙනම් අධි කුසල ධර්මයන්ට යන්නේ නැහැ කියන කාරණාවට අරති කියලා කියනවා. රති කියලා කියන්නේ පංචකාම ගුණයට ඇලීම. රතිය කියලා කියන්නේ පංචකාම සුවයට ඇලීම. මේ දෙකෙන්ම මිදුනොත් තමයි ගැඹුරු කුසල් දහම් කරන්න පුළුවන් වෙන්නේ කියලා සඳහන් කරනවා. ආරතියනොත් රතියනොත් දෙකෙන්ම මිදෙන්න ඕනේ ගැඹුරු කුසල් දහම් රැස් කරන්න නම්. බොහෝ දිනාට සිල් ගන්න අමාරුයි කියන කාරණාව මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. පින්නතනේ අපිට ඕනේ උසස් උසස් ජීවිත හොයාගෙන යන්න. මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට යන්න ඕනේ. ඕනේ වුණාට අපි හරියටම සෙල් රකින්නේ හරියටම සෙල් රකින්නේ නැහැ. මේ එක එක දිව්‍ය තලවලට ගිහිල්ලා තියෙන්නේ කොහොම සෙල් රැකපු අයද? උසස් උසස් විදිහට සෙල් රැකපු අය උසස් උසස් දිව්‍ය තලවලට ගිහිල්ලා තියෙනවා. එම්නම් උසස් උසස් විදිහට සෙල් රකින්නවා කියලා කියන්නේ කොහොමද? අද පන්සල් රකින්නවා. පොයදාට කෙනෙක් අට සිල් ගන්නවා. තව කෙනෙක් හිතනවා නෑ මම නව සිල් සමාදන් වෙනවා. තව කෙනෙක් හිතනවා මම දස සිල් ගන්නවා. තව කෙනෙක් හිතනවා මම දුතාංගයක්ද පුරනවා. එහෙම තීරණය කරලා යන්න යන්න පුළුවන්. එහෙමනම් අද අපිට පැය 24ක් අටසිල් ගත්තොත් තමයි පූර්ණ උපෝසතයක් සම්පූර්ණ වෙන්නේ. නමුත් අද අපි ලංකාවේ වැඩියෙන්ම දකින්නේ අර්ධ පෝසතයක්වත් සම්පූර්ණ කරගන්නේ නැති බවයි. ඉතින් එතකොට අර උසස් තැන් වලට යන්න කොහොමද හිත පිහිටවන්නේ? උදේ 7ට ගිහිල්ලා සිල් ගත්තොත් හැන්දෑවේ 7ට සිල් පවාරණය කළොත් තමයි අර්ධ පෝසතයක් සම්පූර්ණ වෙන්නේ. උදේ 7ට සිල් අරගෙන හවස 4ට 5ට විතර සිල් පවාරණය කළොත් අර්ධ පෝසතයක්වත් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ආර්ධ උපෝසතේවත් අනුමත කළේ නම් නැහැ. අනුමත කළේ පූර්ණ උපෝසතයක්. ඒ කියන්නේ පැය 24ක් පැය 24ක් සෙල් ගන්න ඕනේ. එහෙම සෙල් ආරක්ෂා කරපු අය පැය 24ක් මාසයකට දවස් කීයක්? අපිට අද හැටියට තියෙන මාසයකට දවස් 4යි. පසළොස්වක පෝයයි, අමාවක පෝයයි, පුරාටමකයි අවාටෝකයි. මේ දවස් හතරම තියෙන්නේ අපිට සීල් ගන්න. පන්සිල් වලට වඩා උසස් සීලයක් ගන්න. නමුත් වර්තමානයේ සාමාන්‍ය සිල් ගන්නවා දකින්නේ පසලසකට. සමහර වෙලාවට අමාවකට සිල් ගන්න අය ඉන්නවා. දැනට මේ යම් ප්‍රමාණයක පහළ නමුත් දිව්‍ය තනවල ඉන්න දෙවිවරු ගැන කල්පනා කරලා බැලුවොත් මාසෙකට පූර්ණ උපෝසත හයක් සම්පූර්ණ කරපු අය තමයි දිව්‍ය ලෝකවල ඉන්නේ. පූර්ණ උපෝසත හයක්. එතකොට මාසෙකට තියෙන්නේ හතරයි නම් කොහොමද හයක් ගත්තේ? ඒගොල්ලෝ හයක් කළේ පසළොස්වක දවස හෙට නම් 14 වෙනි දවසේ සිල් අරගෙන අදත් හෙටත් කියන දවස් දෙකේම සිල් රැක්කා. අමාවක හෙට නම් කලින් දවසෙත් අමාවක දවසෙත් සිල් ගත්තා. පුරාටවකටත් අවාටවකටත් සෙල් ගත්තා. දවස් 6ක් කෙරුවේ එහෙමයි. තව ටිකක් ඉස්සරහට යනකොට සමහර අය පින්නතුනි සෙල් ගත්තා මාසේ 8 වෙනි දවසේ 14 වෙනි දවසේ 15 වෙනි දවසේ මෙන්න මේ දවස් ටිකේම සෙල් ගත්තා. එහෙම නැත්නම් 7 8 9 කියන දවස්වලත් සෙල් ගත්තා. ඊළඟට පසළොස්වක එන්නේ 15 වෙනි දවසටනේ. සමහර අය 13 වෙනිදා 14 වෙනිදා 15 වෙනිදා කියන දවස්වල සෙල් ගත්තා. එහෙම බලහම සමහර පිරිසක් මාසයකට දවස් 14ක් සෙල් අරන් තියෙනවා. ඒකට මාසෙන් භාගයක් මාසෙන් භාගයක් උපෝසත සීලයක ඉඳලා. එහෙනම් අර දවස් 6ක් සෙල් ගත්තට වඩා ඒක ලොකු අතහැරීමක්. අන්න ඒ අතහැරීම තුල තමයි ඊටාම ඉහළ දිව්‍ය තලවලට යන්න පුළුවන් වුණේ. එහෙම සෙල් රැකපු හින්දා. එහෙනම් අපිට මේ වරුවක් සෙල් රැකලා නම් කවදාවත් මේ දිව්‍ය තලයකට යනවා කියන සිහිනය නම් සම්පූර්ණ කරන්න බෑ. ඒක සිහිනයක්ම පමණයි. උසස් උසස් තැන් වලට යන්න උසස් උසස් සීලයක් ආරක්ෂා කරන්න වෙනවා. එහෙනම් කොයිතරම් කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවද? ඒ කාරණාව මෙතන සඳහන් කරනවා දිව්‍ය තලවලට යනවා කිව්වත් ඉහළ දිව්‍ය තලවලට යන්න නම් මූලික සෙල් රැකීම විතරක් ප්‍රමාණවත් ප්‍රමාණවත් නෑ කියලා. පිළිතුරේ දානයත් එහෙමයි. දන් දුන්න දන් දුන්න කියලා කීවට මහත් වූ ආනිසංස සහිත දැන් අපි සඳහන් කරන්නේ දන් දීලා දෙව්ලොව ගිහපු අය ගැන ඕන තරම්. හැබැයි ඒ මූලික මට්ටමක් විතරයි දානෙන් දෙව්ලොව යනවා කියලා කියන්නේ. දානං සග්ගස්ස සෝපානං දානය කියලා කියන්නේ ස්වර්ගයට යන ඉනිමගයි. එහෙම කියලා තිබුණට ඒක මත පිට මූලික කාරණාවක් විතරයි. ඒ සෝපානේ නම් ඉනිමග නම් දෙව්ලොවට යන දාණය ඒක අනිවාර්යෙන් තවත් ශක්තියක් එක්කම ඒ දානි දෙන්න ඕනේ. මොකද ඒ ශක්තිය සීලමය ශක්තියක් තිබිය යුතුමයි. ඒ සීලය නැමැති ශක්තිමත් අත්තිවාරම පාදගෙන මේ මාලිගාව ගොඩනගන්නම ගොඩනගන්න වෙනවා. එහෙම වුණොත් තමයි ඒක දෙදරා යන්නේ නැත්තේ. නැත්තම් ඕනම වෙලාවක දෙදරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට ඊළඟට සඳහන් කරනවා මේ දෙව්ලොව යන්න අවශ්‍ය ප්‍රමාණය කතා කළේ මාසිකට දවස් 14ක්. උසස් දිව්‍ය ලෝකෙට යන්නේ. එතකොට මේ අපි සාකච්ඡා කරන්නේ දෙව්ලොව යන පාර ගැනද? මේ සතර සතිපට්ඨාන සූත්‍රයෙන් අපි සාකච්ඡා කරන්නේ දෙව්ලොව යන පාර ගැන නෙමෙයි. මේ සාකච්ඡා කරන්නේ කෙලින්ම නිවන් දොරට යන පාර ගැන. දෙව්ලොවට යන්න යම් ප්‍රමාණයකින් වෙහෙසෙන්න වුණා නම් නිවනට යන්න ඊට වඩා 10000 ගණන් වාරයක් වෙහෙසෙන්න සිද්ධ වෙනවමයි. එහෙමනම් නිර්වාණය සොයාගන්න එක මේ අපි හොයන තරම් අපි හිතන තරම් පහසු කාරණාවක් වෙන්නේ පහසු කාරණාවක් නම් වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා සිල් වලින් විතරක්ම බැහැ වගේම සෙල් නැතුවත් මේ ගමන යන්න බෑ. සෙල් වලින් විතරක්ම නිවන් දකින්නත් බෑ. හැබැයි සෙල් නැතුවත් යන්න බෑ. අපි මීට කලින් සාකච්ඡා කළා සිහියෙන් විතරක් නිවන් දකින්නත් බෑ. හැබැයි සිහි නැතුවත් නිවන් දකින්න බෑ කියලා. එහෙනම් මෙතනත් සඳහන් කරනවා සෙල් වලින් විතරක් නිවන් යන්නත් බෑ. හැබැයි සෙල් නැතුවත් සෙල් නැතුවත් බෑ කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. අනිකුත් කාරණා සම්පූර්ණ කරලා තියෙන්නත් ඕනේ. සිල් විතරක් නෑ අනික් කාරණා සම්පූර්ණ කරන්න මොනවද නිස්සාරණ කියලා කියන්නේ. සිල් අරන් ඉන්න වෙලාවට මේ මොනවද සම්පූර්ණ කරන අනික් කාරණා කියන ටිකයි කියන්නේ. මේ සීලය කියන රැහැනට ගැට ගැහිලා ඉන්න නිසා අපි වෙන දේවල් වලට යන්නේ හරකෙක් ගහේ බැඳලා ඉන්නවා. එයා කන්නේ එයාගේ ලනුව දිග තියෙන ප්‍රමාණයට විතරයි. නමුත් එයාගේ ලනුව දිග නැති ප්‍රමාණයෙන් කෙහෙල් ගස්, මඤ්ඤක ගස් රම වටේටම තියෙනවා. හැබැයි මේ හරකා කඹේ ලිහා ගත්තොත් ඒත් මඤ්ඤක ගස් කන්නේ නැද්ද? කනවා. ලිහා ගත්තොත් නම් කනවා. දැන් සිල් ගත්තා කියලා මේ සීලය කියන රාමුවේ අපිව කොටු කරලා හිර කරලා තියෙන තියෙනවා. හැබැයි මේකෙන් පැන්නොත් මේකෙන් පැන්නොත් අනිවාර්යයෙන්ම සිල් බිඳගෙන ඉස්සරහට ඉස්සරහට යනවාමයි. ඒ කාරණාව මේ විදිහට සඳහන් කරනවා. අපිට කෙනෙකුට හිතෙනවා මේ නාට්‍ය බලන්න ඕන කියලා. නැත්නම් තමන්ගේ ගෙදර ගාවම සංගීත සංදර්ශනයක් ඇහෙනවා. අද යන්න හැටියක් නෑ සිල් අරගෙන. බැරි වෙලාවත් අද සිල් අරන් තිබුණේ නැත්තම් මම මෙලහක් කලින්ම ගිහිල්ලා එතන එතන වාඩි වෙලා. අන්න ඒ தത്വයට සඳහන් කරනවා නීවරණ ප්‍රහාණයට ඒ தത്വය මදි. එතෙන්ට යන්න පුළුවන්කම තිබ්බත් මම යන්නේ කියලා ඉන්න පුළුවන් නම් අන්න ඒ தത്വය තමයි මේ නීවරණ ප්‍රහාණය කියන தത്വයට වටින්නේ. එහෙමනම් අපි නීවරණ ප්‍රහාණයට ලං වෙලා කැමැත්ත ඇතත් යන්නේ දැන් ඊළඟට කැමැත්ත ඇතත් යන්නේ කියන කාරණාව නෙමෙයි මට එතෙන් යන්න කැමැත්තක් නැහැ. අතහැරියමයි. සරියුත් මුගලන්දෙනි මහසේ ගිරග්ග සමජය මේ උත්සවේ හැම අවුරුද්දෙම හැම අවුරුද්දෙම පැවැත්වෙනවා. හැම අවුරුද්දෙමත් යාළුවෝ දෙන්න එකතු වෙලා ගිරග්ග සමජය බලන්න බලන්න යනවා. එක දවසක් ගියපු වෙලාවේ තමයි කල්පනා වුණේ මොකද්ද මේක? අපි දෙන්නා මේ අවුරුදු කීයක් මේ උත්සවයේ බලන්න ආවද මොනවද උනේ අපි දෙන්නට මේ උත්සවයේ බැලුවා කියලා අපි දෙන්නට වෙච්ච දෙයක් වෙච්ච දෙයක් නෑ ඉන්න තැනෙනුත් ප්‍රපාතයට වැටෙන්න ඇති ඉහළට ආවේ ඉහළට ආවේ නෑ එහෙනම් හිත කියනවා රූප වාහනයේ තියෙන නාට්‍ය බලාපන් බලාපන් කියලා බලපෑම් කරනවා හිත එයාට විරුද්ධව අහන්න පුළුවන් නම් උඹේ ජීවිතයේ ඔබ කොයි තරම් රූපවාහිනිය බැලුවද කියලා තමගේ හිතෙන් අහනවා. ඔබ කොයි තරම් රූපවාහිනිය බැලුවද? මොනවද වුනේ? ඔබේ වටිනා කාලය නාස්ති වුණා හැර වෙච්ච දෙයක් වෙච්ච දෙයක් නෑ. ඔබ සංගීත සංදර්ශන කීයක ගිහිල්ලා ඉදිරි පෙළේ වාඩි වෙලා හිටියද? මොනකන්ද උනේ ඔබට එතනින්? හිටියට වඩා පල්ලහැට වැඩි වෙලා කෙලෙස් සහ නීවරණ වලින් හිත පිරුණා මිසක් දේශ ධර්මයන්ගෙන් ඔබ නිදහස් වුණා නිදහස් වුණා නෙමෙයි. එහෙමනම් අදත් ඇහෙනවා සංගීත සංදර්ශනයක් මට එතෙන්ට යන්න කිසිම ඇල්මක් නැහැ. එය මට ඉදිමිලා පුපුරලා ඕජස වැක්කිරෙන මලකඳක් හා සමානයි. ඒ සංගීත සංදර්ශනය මට ඉගෙන කිසිම හැඟීමක් නැහැ කියන තැනට ආවොත් අන්නේ පුජ්‍යල නිවර්ණ ප්‍රහණයට සූදානම් පුද්ගලයෙක්. නමුත් යන්න නම් ඕනේ. ඒත් යන්නේ කියලා ඉන්නවා මට්ටමක් මදි. ඒක මුලින් ඕනේ. ඒ මට්ටමක් මදි. යන්න මට ඕනෙම ඕනෙම නෑ. ඒකෙන් මට වෙච්ච යහපතක් නෑ කියලා හිතන්න පුළුවන් නම් අන්නේ ඒ මට්ටම තමයි මේ නීවරණ ප්‍රහාණයට වටින තැන. ජීවිතේ හැම දෙයකම මේක එකතු කරලා එකතු කරලා බලන්න ඕනේ. ඊළඟට මේ කාරණාව සඳහන් කරනවා නීවරණ ප්‍රහාණය තුලින් හිත සමාධියට එනවා අන්න ඒ සමාධියෙන් සිහියෙන් විදර්ශනා ඥානයකට යන්න පුළුවන්කම තියෙනවා කියලා. නීවරණ ප්‍රහාණයෙන් හිත සමාධියකට එනවා. ඒ සමාධියෙන් විදර්ශනා මට්ටමකට අපිට යන්න පුළුවන්කම තියෙනවා. එහෙත් අපි මුලින් සාකච්ඡා කරපු කාරණාව මෙතන සඳහන් කරලා තියෙනවා. සීලේත ඉන්නකම් ඒ වැඩේට යන්නේ නැහැ සිල් නැත්තම් යනවා කියන මට්ටම නීවරණ ප්‍රහාණයට හේතු වෙන මට්ටමක් නෙමෙයි කියන කාරණාව.